කුටියක් අතහැරලා යන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ මම නම් මාස දෙකකට ඉස්සර කුටියක් අතහැරලා යනවා. ඉතින් ඒ මොකක් හෝ එක්ක සිද්ධියක් මතුවෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් එන්න පුළුවන්. දැන් ඇති කියලා හිතෙන්න පුළුවන්. ඒ හිත යන්න සකස් වෙනකොට යනවා එතන. එතකොට සාන දැන් මේ එක එක ස්ථානයක එහෙම සානදට හොඳටම හිත වැඩිච්ච තැන තියෙනවා. එහේ. ඒ තැන අතහැරලා තව තැනකට යනකොට ඒ විදිහටම හිත වැඩෙනවා. හිත වැඩෙනවාද? සමහර තැන් තියෙනවා හිත වැඩිීමේ ස්වභාවයන් වැඩි. ඔය අතීත රහතන් වහන්සේලා වැඩ සිටි පෞරාණික තැන් තියෙනවනේ. එවැනි ගල් කුටි ආශ්‍රිත එවැනි තැන්වල හිත වැඩිීමේ ස්වභාවය වැඩි. එවැනි තැනක් නැහැ කියන්න අපිට බෑ. ඒවයි ස්වභාවයන් වැඩි. නමුත් දැන් එවැනි තැන් ඔක්කොම ටිකක් මුගක් දූෂිත වෙලා තියෙන්නේ. නමුත් එවැනි තැන් වල හිත වැඩිනවා වැඩි. එහෙම නැත්නම් හුදකලා කුටි වල හිත වැඩෙන්නේ නැහැ කියන කාරණේ නෙමෙයි කියන්නේ මම. අර තැන් වල මගේ හිත වෙනට වඩා ශක්තියක් අපේ ජීවිත තුළට එනවා. ඒකට ඒ හිත වැඩෙන තැන දිගටම ඉන්න උත්සාහයක් නැහැ. හිත වැඩෙන තැන දිගටම ඉන්න යවන්න අවශ්‍ය නැහැ. එතන එතන එතනදිත් අපි එතන මේ දුර්වලතාවයක් අපි අතින් වෙන්නේ. ඒ කියන්නේ හැමතැනකම අපි හිත වැඩෙන ස්වභාවයේ හිතකින් ඉන්න දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. හැමතැනකම වැඩෙන ස්වභාවයේ හිතකින් ඉන්න ඕන. ඒ කියන්නේ මෙතන හිත ගැටෙන්නේ අතන හිත ගැටෙනවා කියන අපි අවබෝධයට ඇවිල්ලා නැහැ. අපි අවබෝධයට ඇවිල්ලා නැහැ. ඉතින් හිත නොගැටෙන තැන රැඳිලා ඉන්නවා කියන කාරණේ තුල අපි එතන එතන ආස්වාදයේ තුල නැවතිලා ඉන්නේ. ආස්වාදයේ තුල නැවතිලා ඉන්නේ. ඒ නිසා මේක හැම වෙලාවෙම පරීක්ෂා කරන්න ඕනේ. එළියට දදා පරීක්ෂා කරන්න ඕනේ. එළියට දදා එළියට දදා කොහොමද දැන් මේක කීකේ වරින් වර පරි අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ මෙතන. එහෙම නැතු අපි හංගගෙන ඉඳලා මේක කරන්න අපිට බෑ. මොකද තමාත් එක්කයි මේ සටන කරන්නේ. මායя කියන්නේ හිත කියලා බුදුරජාණන් තමා තුළ සකස් වෙන පංච උපාදාන ස්කන්ධයයි මායя කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ මායяත් එක්කයි අපි මෙතන තරම් කරන්නේ. මායයත් එක තරම් කරද්දී අපිට එකම එක ඉරියව්වක් එකම එක මාර්ගයක් කියලා කෙනෙකුට කියන්න බෑ. මොකද මායයත් මා ඒ වෙලාවට ස්වභාවයන් වෙනස් වෙන ආකාරයට අපි දක්ෂ වෙන්න ඕන වෙනස් වෙන්න සාමාන්‍යයෙන්. මේ භාවනාව කියන්නේ තරගයක් නම් මායя පන්දු එවද්දී අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම පන්දුව නිදැල්ලේ යන්න දෙන්න. අපි මායя පන්දු එවනවා අපි පන්දුවේ නිදැල්ලේ යන්න දෙනවා ස්වාමීන් වහන්සේ. අපි කවදාකවත් මායя පන්දු එවනකොට අපි පන්දුවට පහර දෙන්න යන්නේ නැහැ. මොකද පන්දුවට පහර දුන්නොත් අපිත් වෙහෙසටපත් වෙනවා. අපිට ඕනේ මායාව වෙහෙසටපත් කරන්නයි ස්වාමීන් වහන්සේ. මායාව වෙහෙසටපත් කරන්න. ඉතින් මායාව වෙහෙසටපත් කරන්න මායාවට පන්දු එවන්න දීලා අපි පන්දුව නිදැල්ලේ යන්න අපි අරින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද මෙතෙන්දී ලකුණු හබාගෙන නෙමෙයි යන්නේ අපි. ජයග්‍රහණය පරාජය හබාගෙන නෙමෙයි අපි දන්නවා ලකුණු කියන්නේ ජයග්‍රහණය කියන්නේ තනිත් වෙන දෙයක් කියලා. මෙතනින් යන්නේ මේ ලකුණු ජයග්‍රහණය සියල්ලම මිදෙන්න යන ගමනක් කියන කාරණේ අපි තුල තියෙනවා. ඒ නිසා හැම වෙලාවම මායя පන්දු එවනකොට ස්වාමීන් වහන්සේ පන්දුව නිදැල්ලේ යන්න දෙනවා කියන්නේ සකස් වෙන්නා වූ හිතවිලි වල අනිත්‍යභාවය දකින්නවා. ක්‍රියාත්මකභාවයටපත් වෙන්න දෙන්නේ නැහැ. සිතුවිල්ල සකස් වෙනකොට මායя පන්දුවක් එවනවා. ඒ පන්දුව අනිත්‍යයි දකින්නවා කියන්නේ අපි සිතුවිල්ල සකස් වෙන්න දෙන්නේ සිතුවිල්ල සකස් වෙන මොහොතේ මේක අනිත්‍යයි කියලා දකින්නවා. එතනදී අපිට ඇලීමකට ගැටීමකට යන්න අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.